ජටිලයන් හත් දෙනා හා සම්බන්ධ සූත්‍රය. ඒකේ කතන්දරය හරිම ස්වභාව සාමාන්‍ය දැනුමට එහෙම නැත්නම් කියනවා නම් සාමාන්‍ය බුද්ධියට නැත්නම් මහානකමක් කරන්න එහෙම නැත්නම් සාර්ථකව පෞරුෂත්වයක් නාලතු ගන්න බොහොම වටිනවා. හරිම විලෝපන සහිත වගේ කතන්දරයක් තියෙන්නේ. නමුත් මේ ඒ වගේ දෙයකදී උත්තරයක් හොයන පාඩයක් තමයි නැත්නම් උත්තරයක් වශයෙන් ගන්න පුළුවන් පාඩයක් තමයි මම දවසේ දවසේ ධර්මදේශනාට ඉදිරිපත් කරේ. ඒක මේ කාලේ හුඟක් වටින ආධ්‍යාත්මික වශයෙන් Tamanට Taman පිළිබඳ විශ්යක් කරගන්න හෝ එහෙම නැත්නම් අපි ඇසුරු කරන අපි වටේ ඉන්න අය පිළිබඳ විශ්යක් කරන්න හෝ නැත්නම් විනිශ්චය නොකර සිටින්න හෝ වැදගත් වෙන පාඩයක්. පරිවාසේන කෝ මහරජ ශීලං වේදිතබ්බං සිල්වතෙක් දැනගන්න පුළුවන් ඇසුරු කිරීමෙන් පමණයි එහෙම නැතු ආර්යයා මෙයා කිව්වටවත් අනික් මිනිස්සු වැන්දටවත් එයා තමන් වශයෙන් ශීලවන්තයි කියලා කියාගත්තටවත් බුදුජාන් වහන්සේ වගේ කෙනෙක් ඉක්මන් විනිශ්චයකට එන්නේ නැහැ. තංචකෝ දීගේන අද්දුනා න ඉක්කරින් මේ ඒ වුණත් මහරජ මේ බුදුජානක කියන්නේ බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ ආ සීලවතෙද්දි කියලා මේ යන්තම් දැක්ක පමණින් හදිස්සියේ කරන්න බෑ. ඉතින් ඒක දැන් මගේ ජීවිතයත් එක්ක බලනකොට ඔය පළවෙනි අවුරුදු 30ම වගේ මගේ ජීවිතේ සීලයක් ගැන මට අදාළ වුණේ නැහැ. සීල්වත්ත කියන එකක් ලෝකේ නැහැ. එහෙමයි මම පටන් අරගත්තේ සීලයක් කියන කම් බුදු දහමේ දේශනා කළා තියෙනමුත් කිසිම කෙනෙක් සීල් රකින්නේ නැහැ. ඒක තමයි මම දැකපු ලෝකේ අවුරුදු 30ක් යනකම්. විශේෂයෙන්ම සීල් රකින්නවයි කියන කට්ටිය කරන විකාරම තමයි මම දැක්කේ. මේ සීලය කියලා මට තේරෙන තාලේ තියා ඒවට උගන්වන කට්ටියවත් එහෙම ආදර්ශයක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම ලෝකේ ඊටාත්ම සංකරයි මම හිතුවා කරන්නත් බැරුව ඇති කියලා. ඒ වගේ දස සිල් වගේ දේවල් තියා පංචිල් පිළිබඳවත් මම හිත කරදර ගත්තේ නැහැ. ඒක කරන්න බැරි දෙයක්. ඒ අපේ යුගයේ නෙවෙයි. ඒක අපි ඉපදිලා තියෙන්නේ දුසිල්වන්ත යුගයේ කියලා. ඉතින් ඊට පස්සේ අවුරුදු 30 විතර වෙනකොට තේරුණා මං හොයලා තියෙන වැරදි තැනක සිල්වතුන් ඉන්නවා. ඒ අය හොයා ගන්නවා කියන එක Taman සිල්වන්ත වෙන්න කරන්න බෑ. එහෙනම් නුවර පෙරහැර බලන්න ගියාට අලි බල්ල වැඩක් නැහැ. අලි බලන්න නම් ලාහුගල යන්න ඕන. අපි කැලේට යන්න ඕනේ. එතනයි අලි ඉන්නේ. මේ නුවරට බෙන්නේ අන්දපෝ අලි. ඉව බල්ලා තමයි අපි අලි 70ක් දැක්කා 80ක් දැක්කා පෙරහැර බණ්ඩ කියම අපි වැඩි අලි ගණන් කරන එක තමයි. ඒකලා කියනවා මෙච්චරක් අලි හිටියයි කියලා. නමුත් ඇත්ත අලි දකින්න නම් ලාහුකල තමයි ඒ රසල ප්‍රසිද්ධ. දැන් නම් විවිධ තැන්වල තියෙනවා. අපි කැලේට යන්න ඕනේ. නගරෙට ගෙනාපු අලි අන්දපු අලි. ඒ වගේ තමයි දැන් ওই සිල්ලතුන් කියලා කියා ගන්න කට්ටිය ඔක්කොම අන්දපු අලි. නියම සිල්ලතෙක් වෙන්න නම් තමයි සිල්වන්ත වෙන්න ඕනේ. ඉතින් ඒ වුණත් සරුවච්චන් වහන්සේ ශීලයේ පිළිබඳ චූඩමාණික්යක් වගේ උන්වහන්සේත් දේශනා කරනවා මට වුණත් කවුරක් අසිල්වන්තද නැද්ද කියලා දැනගන්න නම් බොහෝ කාලයක් ඇසුර කරන්න ඕන. සර්වචන් ආංශයට ඇත්තටම ආසේ අනුසේ ඥානයක් තියෙනවා වෙන කෙනෙක්ගේ ආශ්‍රව ධර්ම අනුසේ ධර්ම වුණත් පේනවා ඉන්ද්‍රෝ පරි ඉන්ද්‍රෝ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයක් තියෙද්දි බොහෝ කාලයක් ඇසුරු කරලා මිසක් කාටවත් එහෙම සාතිකයක් දෙන්නෙත් නැහැ කවුරුද දුස්සීලිය කියලා නම් කරන්නේත් නැහැ ඉතින් මේක මගේ ජීවිතයේදී මට අපේ ලොකු ස්වාමීන් වහන්සේ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ ඒ වගේම බුරුමේ පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේ ධම්ම සද්දම්මරන්සි එක්ක ස්වාමීන් වහන්සේ ජනක ස්වාමීන් වහන්සේ මහාශී සයිඩෝ ස්වාමීන් වහන්සේ වගේ මේ අතෝ ඊටාම උග්‍ර මේ ප්‍රශ්නට මුහුණ දුන්නා. උග දෙනෙක් ඇවිල්ලා මේ මේ මම ওই නම් කරපු ස්වාමීන් වහන්සේ විශේෂයෙන් Taman තුල තියෙන ගුණ යහපත්කම පෙන්වන්න උත්සාහ කරනවා. ওই කියන හැම ස්වාමීන් වහන්සේ නමක්ම කෑවා. කාලා අන්තිමට ඒගොල්ලන්ගේ අර චපල ගති නිසා විලෝපන ගති නිසා මේ ස්වාමීන් වහන්සේලා අපහසුටපත් වුණා. මොකද අරකොල්ල ඇවිල්ලා මම මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා මේ ස්වාමීන් වහන්සේලාගෙන් චරිත සහජික ලබා ගන්නවා. අරගෙන ඒක විකුණනවා. විකුණලා තමයි වැඩ කරන්නේ. අන්තිමට අර ඒවට අහු වෙන කට්ටිය මේ ස්වාමීන් වහන්සේලාට තමයි දොස් කියන්නේ. ඔබ වහන්සේලා දැනගන්න එපායි මේ වගේ මිනිස්සෙක් මෙහෙමයි කියලා දැනගෙන ඉතින් බත්යර කවුන් දෙයියෝ දණි කවුද දන්නේ? මොකද ඒ රාසත්ව සේවාවේ ඕක තමයි ස්වභාවය. ඔය ප්‍රේමදාස මහත්තයාට ඒ බෝම්බේ තිබ්බයි කියන මිනිස්සයා අවුරුදු ගාණක් ඊටාත්ම සුවචව ඔක්කොම කටයුතු කරන ළඟ හිටියේ. ඒ මිනිස්සයා බාගත්තා ඉවරයි. ඉච්චරයි. ඉතින් ඒ වගේ ඔය ලොකු ස්වාමීන් වහන්සේලා ගාව නැත්නම් ඔය ලොකු ලොකු කට්ටිය ගාව පුදුමාකාර පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ බුද්ධ දේශනාව හැටියට බලනකොට හැම කෙනාටම කලින් නැගිටිනවා. සම්පූර්ණ අතපය රාජකාරී කරනවා. අන්තිමල ඔක්කොම නිදා ගන්නකන් නිදා ගන්නෙත් නැහැ. ඒ තරම් කටයුතු කරගෙන ඉන්නේ මොකක් හරි පිටිපස්සේ තියෙනවා න්‍යාය පත්‍රයක්. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නැහැ. පස්සේ න්‍යාය පත්‍රේ කවුරු හරි ජාත්‍යන්තර සංගමකින් බාගත්තට පස්සේ අනේ අර ගුණ චරිත ඉවරයි. ඉතින් ඒක නෙවෙයි මේ කතාවේ ඔය සත්‍ය ජටිල සූත්‍රය ඒක නෙවෙයි පෙන්වන්න ගන්න මේ අද කාලේ තියෙන මේ රහස්සොත්තු සේවාව නෙවෙයි. රහස්සොත්තු සේවාවත් මේකට සම්බන්ධයි. ඒක නිසා අද ඉන්න අද ඉන්න කර්මස්ථානාචාර්යවරු අඩු කාලෙන් heart attack වෙලා මැරෙනවා. මොකද මේ මිනිස්සු ගෙනත් දාන කුණු කන්දල් නිසා. පුදුමාකාර තමන්ගේ කුණු කන්දල් ගෙනල්ලා මේ හාමුදුරන්ගේ ඔළුවට දැම්මට පස්සේ හාමුදුරුවෝ දත් පිටිකකා තමයි දාගන්නේ. ඒකල් ඉවරලා ඒගොල්ලෝ අර ගත කරන කාම ලෝක ජීවිතත් ගත කරනවා. ඉතින් කර්මස්ථානාචාර්ය পদවිය කියලා කියන්නේ එක පැත්තකින් බලනකොට විශාල ලාභදායක ව්‍යාපාරයක්. කිසිම ආයෝජනයක් නැහැ ඕන තරම් මිනිස්සු අවසාන කමිටු පත්‍රය ලියලා බුදල් දෙනවා. හැබැයි දෙන්නේ නිකන් නෙවෙයි. ඒක පිටිපස්සේ මොකක් හරි යමක් තියෙනවා. ඒ හැම අල්ලන්න පුළුවන් මේ දෙන්නේ නිවන සඳහාද නැද්ද කියලා බැලුවොත් ඒකට බොහෝ කාලයක් යනවා මේ දායකයා මේ දේ දෙන්නේ ඇත්තටම නිවන් දකින්නද ඇත්තටම සක්කාය දිට්ඨි නැති කරන්නද ඇත්තටම කෙලෙස් කපන්නද නැත්නම් මේ ಗುಣ චරිතයක් ආධාර කරගෙන තමන් පුම්බා දක්වන්නද නැත්නම් අඳුහැරියටද කියන එක බැලුවොත් ඇත්තටම ඒක ඒ නරක වැඩ කරන කෙනාගේ නරක ගුණයකුත් නෙවෙයි සමාජ ඇසුරෙන් වෙන පීකාවක් එනතම් පිළිලයක් පටන් ගන්න අවංකව වෙන්න පුළුවන්. නැත්නම් අද සමාජයේ තරම්ම මේ බයලජ්‍ය නැති ෂට මායාකාරී සමාජයක් තියෙනවා. අපි තමයි ඉති වෙන කවුරුත් නැහැ ඔය අය සමාජය කියලා වෙන කවුරුත් නැහැනේ. ඉන්නේ ඒ සමාජයට අහුණාට පස්සේ මනසේ එක තැනකදී හෙට්ටු කරනවා. හෙට්ටු කරලා මෙච්චර ගානකට චරිත විකුණනවා. ඉක්කට පස්සේ යාළුවා ඕන වැඩක් කරගන්නවා. ඒකේ දරුණුම දේ තමයි ඔය මේ සීදීනසා ගන්න බෝම්බ බැඳගෙන පයින් කණ්ඩායම ඒකනේ පුරුදු කරන්න පුදුමාකාර වියදමක් කරන්න ඕනේ. වියදමක් කරලා මුළු පවුලටම ගෙවන්න ඕනේ. මුළු પરම්පරාවටම ගෙවන්න ඕනේ පෙන්ෂන් ගෙවනවා වගේ. ඒකල තමයි කෙනෙක් ඔකට බඳගන්නේ. ඒ උත්තරයක් නෑ ලෝකේ. ඔය සිව්සයිඩ් බොම්බර්ස්ලට උත්තරයක් නෑ. ඉතින් ඔය සහත්වත්තු සේවාවල ඉන්න කට්ටියත් ඒක තමයි. අපි මම ওই අවුරුදු 30 විතර වෙනකන් හරියට ඔය ජේම්ස් බොන්ඩ්ස් පික්චර් බැලුවා. ඒක තියෙන්නේ ඒ කෙනා පුරුදු කරුවාට පස්සේ එයා ඕනම රහසක් අල්ලනවා. එයාට නඩු නෑ. එයාට නීති නෑ. එයාට විශේෂ වරප්‍රසාද තියෙනවා. ආයුධ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ ජේම්ස් බොන්ඩ් ෂෝස් වල අපි දකිනවා මේ මිනිස්යාගේ තියෙන ෂටගති. මායාවී ගති. ඉතින් මේකෙත් එහෙම කතන්දරයක් යන්නේ. දැන් කුසල් මහ රජතුමා සරුවච්චන්හන්සේ වැඳලා තාම කොට්ටරකේ එහෙම නැත්නම් බුදුගේ ඇතුළට යන්නේ නැතුව එළියේ තියෙන කොට්ටපිල කියලා අපි කියන්නේ. කොට්ටපිල වගේ තැනක ඉන්නකොට එතනින් යනවා ජටිලියෝ හත් දෙනෙකුයි, ඒක සාටකයෝ හත් දෙනෙකුයි, නිගණ්ඨයෝ හත් දෙනෙකුයි. බොහොම සාන්තව පෙරහැරේ යනවා. ඒක පාට රජුරෝ නැගලා තමන්ගේ උඩ තැඳගෙන සලු ඒකාංශ කරගෙන ධන බිම ඔබලා මම කොසල් රජතුමා මම කොසල් රජතුමා මම කොසල් රජතුමා කියලා උඩ පාත් කරලා নমස්කාර කරනවා. নমස්කාර කරලා බුදුජානනාංශය දිහාට හැරෙනවා. ඒකල කියනවා මගේ රාජ්‍යයේ මේ වගේ රහත් තුනයි කියලා කවුරු හරි ඉන්නවනම් මෙන්න මේ කට්ටිය තමයි ස්වාමීන් වහන්සේ ඉන්නේ. මේ කට්ටිය රහත් මාර්ගයටත් පිළිපන් ඒ වගේම රහත් වෙච්ච යත්තෝ කියලා බුදුජාන් වහන්සේට මතක් කරනවා. ඒතර බුදුජාන් වහන්සේ සඳහන් කරනවා මේ මහරජ ඔබ වගේ ගිහි ඒ වගේම ඔබ වගේ මේ කාමභෝගී නැත්නම් අන්තපුරේ පුදුමාකාර ස්ටීන් තොගයක් නේ තියාගෙන ඉන්නේ කොසල් රජතුමා. ඒ වගේම පුත්ත සම්භාද සයනං. දරුවන් මල්ලන් සහිත ඇඳේ බුදිය ගන්න. ඒ කියන්නේ මේ තනි ඇඳේ නිදන නෙවෙයි. තනි ඇඳක ඉන්න කෙනේ මහානකම කියලා කියන්නේ අජ්ජාවසන්තේන. ඒ කියන්නේ ගිහිගේ ඉවසන. ගිහිගේ අතහැරපු නෙවෙයි. ඒකෙම කාශික චන්දනං සමනුබොන්තෝ කශී රටින් ගේන සුවඳ වෛලවුන් පාවිච්චි කරන. ඒ වගේම මාලා ගන්ධ විලේපන ධාරෙන්තෝ අංග භූෂණ පරිස්කාර භූෂණ කරන මල් මාලා පළඳන ගන්ධ සුවඳ විලුම් දරන ජාතුරු ප්‍රයත්න සාධ්‍යන්තේන සල්ලි ඉවසන කෙනෙකුට මේ අරහත් හෝ මේ අරහත් මාර්ගයට පිළිපන්නා කියනක හොයන්න බෑ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඔය වගේ මේ ඔළුව විලෝපන කරන කර්ණ හතක් මේ කියන්නේ. ගීගේ වසන කාම භෝගී ඒ කියන්නේ මේ මානකමත් කරන්නේ නැත්නම් පැවිද්දත් කරන්නේ කියක් හරි හම්බ කරන්නේ. පැවිද්ද නෙවෙයි මේ භාවනාවත් කරන්නේ බිස්නස් වලට. ඒකයි කාම භෝගී කියලා කියන්නේ නිවන් දකින්න නෙවෙයි. මට හොඳට මතකයි අවුරුදු 20 30 වෙනකන් මගේ ජීවිතේ ලයිස්තුගත වෙලා තිබුණ නෑ නිවන කියන එක. මට තිබුණේ දැන් කොහොම හරි යන්තම් විශ්වවිද්‍යාලය සමත් වුණා අනිවාර්යයෙන්ම දන්නවා ඩිග්‍රියක් හම්බ වෙනවා ඒ දවස්වල පුදුම ඩිමාන්ඩ් එකකුත් තිබුණා අපේ ඩිග්‍රියකට ඒ නිසා අනිවාර්යයෙන්ම ඉතින් මේක කීයක් හරි විකුණන කණේක තමයි ඕනකම තිබුණේ බොක්ක ඇතුලේ තියෙනවා මේක තේරුමක් නැහැ කියන එක ඒත් මේ ජීවිතෙත් කරලා බලන්න එපායි ආන්න ඒ කාමභෝගී ගතිය අපිත් එක්ක හිටපු 100ම තිබුණා ඒක ඉතින් නැති වෙන්න බෑනේ ඒකත් අපි අවුරුදු 4ක් විශ්වවිද්‍යාලේ ඉඳගෙන විශේෂ ඩිග්‍රියක් කරන්නේ. ඉතින් ඒ කාමභෝගී ගතිය දක්ෂය හිටියා. මාත් හොඳ දක්ෂයෙක් කියලා. පුත්‍ර සම්බාද සායනං ඒ කියන්නේ ගෑණියක් එක්ක බුදිය ගන්න තියෙන ආසාව. තමන්ගේ දරුවත් එක්ක බුදිය ගන්න තියෙන ආසාව. ඒක ඉතින් අර අහිංසක පෞල් ජීවිතයක් ගත කරන අයට තියෙන අහිංසක ආසාවක් නේ. දරුවන් නැති අම්මාලා නිකන් හිටිති බුම්මාලා කියලා නේ කියන්නේ දරුවන් ඇති අම්මාලා දරුසොරතල් පෙන්නා. ඒක හරි ආසයිනේ මේක. ඉතින් ඒව ඔළුව තෝන්තු වෙන වැඩ. මේවා තමයි ඔළුව තෝන්තු වෙන වැඩ මිනිස්සුන්ට. අජ්ජාවසන්තේන මට කියලා ගයක් තියෙනවා. මට කියලා ඉඩමක් තියෙනවා. මට කියලා යමක් කමක් තියෙනවා. ඒකට කියන්නේ කාමභෝගී ගීගේ වසන. ඒ කියන්නේ ගීගේ අතහැරලා නැහැ තව. මට කියලා ඉඩම් අක්කරයක්වත් නැහැ. මට කියන ඉඩම් අඟලක්වත් නැහැ. අපි තාම කුලියට ඉන්නේ. ඒක තමයි ලැජ්ජාව කුලියට. ගිහි ගෙදර. දැන් මට කියලා සතුටු ගියක් තියෙනවා මට කියලා මෙච්චර ඉඩමක් තියෙනවා මට මෙච්චර ඉඩම බටේට උයනක් තියෙනවා අනම්මනම් කියන එක තමයි මේ ඔළුව තෝන්තු කරන දේවල්. අජ්ජාවසත කියලා තමයි කියන්නේ. කාසික චන්දනම් පච්චන බොන්තෝ මේ රටේ ගමේ තියෙන ඔය සුවඳ විලවුන් හරියන්නේ නැහැ. කාශ්මීර දේශයෙන් හෝ එහෙම නැත්නම් ඉරාකයෙන් හෝ ගෙන්නන්න ඕනේ සුවඳ. ඒක ඒ කාලේ ඉඳලම මේ අලියැත්තු ඇද්දල සුවඳ විලවුන් ගණදුනුව තමයි විශාල වශයෙන් තිබුණේ ඒවා තමයි ලංකාවේ කුරුඳු කරාඹු ඒ වගේ දේවල් වලට එංගලන්තේ නැව් හැදුවා. තා මේ නැව් පෙන්නනවා. මේ අපි එංගල මේ මේ නැව තුන් සැරයක් ලංකාවට ගිහිල්ලා අවිල්ලා තියෙනවා. මේක පුරවගෙන තේකොළ ගෙනල්ලා තියෙනවා, කුරුඳු ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ රට ඇල්ලුවෙත් ඒකට. මේ සුවඳ දේවල් වලට. ඉතින් ඒ කාශික චන්දනං කියලා තමයි ඒක කියන්නේ කසී රට සුවඳ සුදු හඳු. දැන් අද වුණත් ඉන්දියාවෙන් ගෙනනවා නම් සුදු හඳු කුට්ටියක් මෙච්චරයි ගන්න. ඒ තරම් මිනිස්සු ආසයි මොකද මිනිස්සු Tamanගේ මනුස්ස සුවඳට කැමති නැහැ. ඒකට කියන්නේ හඩු ගඳ කියලා. මනුස්සය කැමති නැහැ මනුස්ස ගඳට. එයාට ඕනේ මේ කාශික චන්දන. ඉතින් ඒවා ඉරාන ඉරාක වලින් ඒ දවස්වල ගෙනලා තියෙනවා. දැන් ඔය මේ මහා විහාරයත් අබේගිරියත් කියන එක නිකාය දෙකක් අපේ ලංකාවේ හැදලා තියෙන්නේ මහා විහාරය තිබිලා තියෙන්නේ දේශීය ථේරවාද ක්‍රමය අබේගිරිය තමයි මහායාන ක්‍රමයට ගිහිලා තියෙන්නේ එතකොට මහසෙන් රජුරෝ අබේගිරිය පැත්තට හැරුණා ඊට පස්සේ හදපු තට්ටු හතේ බිල්ඩින් එකේදී පුච්චපු gadol පුච්චපු උලු ඉරාකෙන් ගෙනලා තියෙන්නේ සුවඳ විදුන් ගෙනලා තියෙන ඉරාකෙන් රත්තරන් වලින් අච්චු හදලා තියෙනවා. කාසි අච්චු ගහලා තියෙනවා. নানা ප්‍රකාර කර්මාන්ත කරලා තියෙනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම ගිහියන්ගේ ඉරිෂාවට ලක් වෙනවා. ඒ නිසා සොලි රටෙන් ඇවිල්ලා ඔය ත්‍ස්තවාදීන් මේ සැරේ අපේ යුගයේ අනුරාධපුරයේ ජයසිරිමා හාමුදුරන්ට බෝම්බ ගැවි ඒ පාරෙමයි ආවේ. ඇවිල්ලා මහාවිහාරේ සම්පූර්ණ අබේගිරි විනාශ කරලා අර දඩුවතේ බිල්ලින ඔක්කොම කඩලා ඔක්කොම අර තිබුණු දේවල් පැහැර අරගෙන යන ගමන් මහාවිහාරයටත් ගහලා ගියා. අබේගිරි තියෙන සෙන්ට්‍රල් ප්ලෑනින්. හරියට මූලමන්ද කුටිය කියලා හදලා වටේට කොන් හතරේ හතරක් හදලා ඒව ලස්සනට පැතිරෙන්න හදලා ඒ කියන්නේ සෑයෙන සංවිධානාත්මකව ගිහිල්ලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ නිවන් ලබන්නද මේ තරම් සංවිධානාත්මක කියන්නේ නිවන් ලබන්නද අද සංස්කෘතික ත්‍රිකෝණයෙන් ඒක තමයි අරසා කරලා තියෙන්නේ. ඒක බලන්න යන සල්ලි ගන්නවාද? ඒක තමයි ඔය සඳකට පහන කියන්නේ. ඒක තමයි ඔක්කොම ලියකම් මල්කම් තියෙන්නේ. මහාවිහාරේ නැහැ. මහාවිහාරේ අහුවෙච්ච තන කුටියක් හදාගෙන ගත කළා තිබිලා තියෙන. ඒක තමයි තේරවාදී තිබිලා. ඉතින් මහසෙන් රජුරෝ ඒ පැත්ත ගත්තා. ඊට පස්සේ මහසෙන් රජුරුවන්ගේ ප්‍රධාන සෙනවියා රජුරණන් විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරා මේ තේරවාදී විනාශ කරනවා කියලා. පුංචි ප්‍රශ්නකින් තමයි බේරිලා රජ්ජුරු ආයේ මහා තේරවාදයට ආවේ. ඒ තරම් මහායානෙ පැතිරෙනවා. පැතිරෙනකොට ওই කියන ගිහි ගති ටික තමයි පැතිරෙන්නේ. අද ලංකාවේ තියෙන හරියක් තියෙන ඔක්කොම මහායාන පූජා විදි. එක්කෙනෙක්වත් දන්නේ නැහැ. මේ මෙච්චර අතපුච්ච ගත්ත අපි මහසෙන් යුගයේදී අතපුච්ච ගත්ත අපි මේ තේරවාදය කියන්නේ මොකද්ද සතිය කියන්නේ මොකද්ද ආනාපානය කියන්නේ මොකද්ද මේ නිහතමානීව පැත්තකලා භාවනා කරනවා කියන්නේ මොකද්ද මේ කියන විදිහේ කුටිසේනාසන හදාගෙන මේ කියන විදිහේ කැලේ අපන්සල් හදාගෙන මේ වස්තු භෝග රැස් කරන එකයි ඔක්කොම දැන් අපි මිහිඳු මහරහතන් වහන්සේට හේතු කරලා තියෙනවා මේ සංස්කෘතිය මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ නිර්මාණ ශිල්පයේ මිහිඳු මහරහතන් වහන්සේගේ පිටිසිතුවම් මිහිඳු මහරහතන් වහන්සේගේ පෙරහැරවල් මිහිඳු මහරහතන් වහන්සේ කියලා. ඉතින් මේ වෙද්ද හොයලා බැලුවොත් පේනවා අපි කොච්චර මේ ජරාවට කැමතිද කියලා. පුදුරජානන්සේ මෙතෙන්දි මතක් කරනවා මේ ජරාවට කැමති කෙනාගේ ඔළුව තෝන්තුයි කියලා. ඒ ජරාවට කැමති කෙනා ගාව නිවන ලයිස්ට්ුවේ නැහැ කියලා. අද පැවිද්ද ගැන බලතැයි මේකෙදී. අද පැවිදි කාන්තාපක්ෂය දිහා බලත හැකි මේකෙදී. මං කියන්නේ නිවනම ප්‍රාර්ථනා කරන පැවිදිච්චයත්ෝ නෑ කිය. ඒ ඇත්තන්ට ඔලුස්සල දෙන්නෙම නෑ. මේක තමයි යන්නේ. මේ කොසල් රජුලන වෙලා තියෙන්නේ. මේ ගිහිගේ වසන කාතික චන්දනං පච්චන බොන්තෝ මේ මෑතක් වෙනකන් අපි ඉන්දියාවට කොච්චර සල්ලි කන්දරාවක් ඇරියද සුවඳ කූරු වලට. හඳුන් කූරු කියලා නිකන් දුම් කූරු ගෙන්නන්නේ. ඒවා කරන්නේ කොහෙදෝ යන කක්ක ගෙනල්ලා වේලලා ස්ප්‍රේ එකක් ගහලා පූජා කරනවා. දැන් ලංකාවෙත් පටන් අරන් තියෙනවා. ඉතින් අර කර්මාන්ත නම් අරකම තමයි. ඒ තරම් මිනිස්සු මේ සුවඳ දුම් වලට සුවඳට හරි කැමතියි. ඒ මොකද මනුස්සකමට කැමති නැහැ. මනුස්සයන්ගේ තියෙන සාමාන්‍ය මනුස්ස ගඳට කැමති නැහැ. ඒ නිසා මේ කාශික චන්දනං ඉරානෙන් ඉරාකයෙන් ඒව හරිය ප්‍රසිද්ධයි. අරාබි රටවල් වල ඉන්න ධන කුවේරයෝ ඒ සුවඳ දේවල් වලට වීදම් කරන ප්‍රදේශේ. ඒ තනා කස්තුරි මෝ මර ප්‍රමාණේ. ඒ සුවඳ ඇති කරන්නේ. ඉතින් මේ මෙව තියෙනකොට ඔළුව තොන්තුයි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල ඒ ඒ තියෙන දේවල් බලන්න නාටිකාංගනාවක් හෝ නැරළුවෙක් අඳින ඇඳිලි ඇඳුම් ටික ඉතින් අපි මේ වෙස් බඳ ගත්තට පස්සේ වඳිනවා. අනේ මේ වෙස් පෙට්ටිය ලබා ගන්න මම වෙච්ච මහන්සියක් කියලා පෝස්ටර් එකකුත් ගහලා තියෙනවා. මේ නැටුම් වලට නැච්ච ගීත වාදිත වලට අද දීලා තියෙන තැන ඉතින් ඒව තියෙන කට්ටිය ඔළුව තෝන්තුයි ජාත රූප රහිත සාධියන් තියෙන. සල්ලි අත ගන්න මනුස්සයෙකු ඔළුව තෝන්තුයි. හරිම අමාරුයි කියලා දෙන්න සතිය කියන්නේ මොකද්ද කියලා. එයා කියන්නේ මේ සල්ලි වලට ගන්න බැරිද මේ සතිය. බලංග ඇති වෙන්න සල්ලි තියෙනවා. මට බැරිද ওই දක්ෂ යෝගාවචරයේ කොළඹට ගෙනල්ලා එයා කන්ඩිෂන් රූම් එකක් හදලා සවුන්ඩ් ප්‍රූෆ් කරලා මොස්කිටෝ ප්‍රූෆ් කරලා ඕකේ ඉඳගෙන කෙලිම නිවන් දකින්න බැරිද එහෙ නැත්නම් ඉන්ටර්කූලර් එකක් ගෙනල්ලා ඒකේ හයිවේ එකේ යන ගමන් භාවනා කරන්න බැහැ නැත්නම් සතිය වඩන්න බැහැ ඉතින් ඒකේ පේන්න තියෙනවා බිස්නස් බුද්දිසම් කියන එක ඉතින් මම අවුරුදු 30 වෙනකන් ගණන් ගන්න නැතුව හිටියා. ඊයෙන් පස්සේ මේ ගැන හොයන්න පටන් ගත්තට පස්සේ මට තේරුණා අද බුද්ධ ආගම හොඳම බිස්නස් එකක් කියලා. මේ තමයි කොසල් රජුරෝ කියන්නේ. ඒකලෙලා කොසල් රජුරෝ කියනවා මේ හත් දෙනා අචේලකේ හත් දෙනයි ඒක සාටකේ හත් දෙනයි දිගන්ටේ හත් දෙනයි. දිගන්ට කියන්නේ වස්ස ඇත්තෙම නෑ. ඒක සාටක කියලා කියන්නේ උඩට එක සලුවයි දාගන්නේ. අපි කියන උතුරු සලුව කියලා කියන්නේ ඕකට. දැන් එහෙම නෙවෙයි වෙන්නේ. ඒ වගේම ජටිලියෝ. ජටිලන්ගේ තියෙන කොණ්ඩේ වදිනවා. ඒ කොණ්ඩේ පිටිපස්සට නෙවෙයි බඳින්නේ පැත්තට කරලා ඒ කොණ්ඩේ ජීවිත කාලයට ලියන්නේ. ඉතින් ඒ නිසා නිදා ගන්නකොට කොණ්ඩේ හැප්පෙන්නේ නැති විදිහට තමයි කරන්නේ. ඒ කොණ්ඩ ඇසුලේ හැඩපළු ගෙතෙනවයි කියලා එකක් වෙනවා. ඔක්කොම තෙලුයි ඔක්කොම එකතු වෙලා කොණ්ඩ මේ වැද්දන්ගේ අර තියෙන හැඩපළු කියලා ඇෆ්‍රිකන් ඇෆ්‍රෝ කියලා අලුත් හෙයාර් ස්ටයිල් එකක් තියෙන්නේ. ඒවට කියන්නේ හැඩපළු කියලා. ඒ ඇතුලේ මස් වැවෙනවයි කියලා කියනවා. ඒ ඇතුලේ කිනිතුල්ලෝ අපුටෝ මේ ගෝපයෝ හරියට ඉන්නවා. ඉතින් ඒ නිසා ඒව ඇතුලට මේ තපස් තෙල් දාලා අලු දාලා කොණ්ඩේ අත ගාලා ඒක බැන්දාට පස්සේ අර සත්තුන්ගේ ඉන්න බෑ. ඒකට හිත ජකිල කියලා කියනවා. ඉතින් මේ හත් දෙනා හත් දෙනා හත් දෙනා යනකොට මේ කොසල් රජුරෝ වඳිනවා ධන බීම ඔබලා සාටකේ සකස් කළා මෙන්න බුදුරජාන් වහන්සේ මේ ලෝකේ අරහන් කවුරු හරි ඉන්නවනම් මෙන්න කට්ටිය කියලා බුදුරජාන් වහන්සේට කියනවා. මේ ගහ දන්න අයට කොල කඩා පාන හැටි. මේ ਸਰුවච්චන් වහන්සේට මේ කියන්නේ. කියන්නේ බුදු ගේ ඇතුළේ ඉඳලා නෙමෙයි එළිය කොට්ටරකේ ඉඳලා. ඒතකොට බුදුදහමස් කියනවා මෙන්න මේ ගති තියෙන ඔබ වගේ අයට මේ රහත් ඕ මේ රහත් මාර්ගයට පිළිපන්නා කියලාත් කියන්න බෑ. ඒ කියන්නේ ඔළුව තෝන්තුයි. කුඩු ගහන්න ඕනේ නෑ. බොණ්ඩ ඕනේ නෑ. සූදු කෙලින්න ඕනේ නෑ. ස්ත්‍රී දූෂණයම කරන්න ඕනේ නෑ. ওই ටික කරනවා නම් ඔක්කොම කෙරුවා වගේ තමයි. ඒක තමයි මේ තියෙන ආතතියයි අසහනයයි කියලා ඔය මොන જાති කරත් ගැළවීමක් නැහැ. ඒ මදිවට ඒගොල්ල එනවා මෙන්න රහතන් වහන්සේලා කියලා අනුන්ට සාතික දෙන්න දෙන්නේ කවුරු ඉස්සරහද? අපේ සරුවච්චන් වහන්සේ ඉදිරිපිට. අපේ සරුවච්චන් වහන්සේට ගෞතම සරුවච්චන් වහන්සේ ඉදිරිපිට කියනවා මෙන්න ස්වාමීන් වහන්සේ වඳිනවනම් වඳින්න ඕනේ කට්ටිය අපි ළඟට එන දායකයෝ ගැනත් මට හිතෙන්නේ ඔච්චරයි. ඔය කොච්චර කෙරුවත් ඒගොල්ලෝ වින්ඩෝ shopping යනවා මිසක්කා තාම ගුරුවරයා කවුද ආරම්භණය මොකද්ද භාවනා මධ්‍යස්ථානය මොකද්ද කියන එකක් දන්නේ නැහැ. ඇතිෙන්ද තියෙනවනේ. ඉති ඔහේ කකා කකා යන මේ පොට්ට එක ස්පොට්ට හරකෙක් වාගේ එක පැත්තයි පේන්නේ කාගෙන කාගෙන කැරක් කැරක යන. ඒක තමයි පු탁 පු탁 කියන්නේ. ඒ නානා නානා පුතු සත්‍යේන මොකාවලෝකෙන් තීති පුතුජනෝ කියලා වචනයක් තියෙනවා බොහෝ ශාස්ත්‍රුන් වහන්සේලා අනුගමනය කරනවා. අරයටත් අඳිනවා මෙයාටත් අඳිනවා මෙයා අරයට දමල ගහනවා එයා මෙයාට දමල ගහනවා. ඒක තමයි අද තියෙන Windows shopping වල තියෙන්නේ. ඉතින් ඒකට <clears throat> මේ පැහැදිලි උත්තරයක් ওই බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඥානාරාම ස්වාමීන් වහන්සේ එහෙමත් කියන්නේ නැහැ. ශේෂාංශ කියන්නේ Taman තෝරගන්න ගුරුවරු හිටියට වැඩක් නැහැ. තෝරගත්ත කවුරු හරි කමන්නේ. එක්කෙනෙක් එක්ක යන්න ගමන. අරය උසල මෙහාට ගන්නවා, මෙහා උසල එහාට ගන්නවා. මේ මේ පොළේ ඇවිදලා බඩු ගන්නවා වගේ. ඉතින් මෙතනදී මට හිතෙනවා මේ සූත්‍රයේම සඳහන් නැහැ. මේ සරුවච්චන් වහන්සේ ඉදිරිපිට මේ නිගණ්ඨයෝ පෙන්නලා, ඒකසාටකයෝ පෙන්නලා, ජටිලියෝ පෙන්නලා මේ රහතන් වහන්සේ කියලා කියනකොට මේ රජතුමා බුදුරජාණන් වහන්සේට කරන නිග්‍රහය බුදුන්සේ මොනවක්වත් කියන්නේ නැහැ. බුදුන්සේ මතක් කරනවා පරිවාසේනකෝ මහරජ ශීලං වේදිතබ්බෝ මහරජ ඇසුරු කිරීමෙන් තමයි මට කියන්න පුළුවන් වෙන්නේ සිල්වතා නැද්ද කියලා ඕගොල්ලෝ දැක්කපමණින් නම් මට කියන්න බෑ තංචකෝ දීගේන අද්දුනාන ඉතරං බොහෝ කල් ඇසුරු කිරීමෙන් තමයි මට කියන්න පුළුවන් වෙන්නේ මෙයා සීලවන්තද කියලා. ඒ කියන්නේ සෝවන්ද කියලා. සීලවන්තයි කියන එකෙන් අදහස් කරන්නේ අවෙක්කප්පසාදයක් පහළ වෙනවා Tamange සීලය ගැන. බුදුහාමුදුරන් වහන්සේ පිළිබඳව අවෙක්කප්පසාදේ ධර්ම රත්නය පිළිබඳව අවෙක්කප්පසාද නොසලෙන සද්ධාව සංඝ රත්නය කෙරෙහි අවෙක්කප්පසාද තමන්ගේ සීල පිළිබඳව අවෙක්කප්පසාදේ අද කිසිම කෙනෙකුට ඒක නැහෙනි භාවනා කරන හැම කෙනාම හිතනවා මට භාවනාව සවුත් වෙලා තියෙන මගේ සීලය හොඳ නැති නිසා, මගේ සමාධිය හොඳ නැති නිසා, මගේ සතිය හොඳ නැති නිසා, නැත්නම් මගේ ඇති මොකක් වැරදිලා වෙන්නේ නැති ඇයි ස්වාමීන් වහන්සේ මෙහෙම වෙන්නේ කියලා අහනවා. මේ හිතේ හැටි මෙහෙමයි. කොච්චර සිල්වත් අරත් ඔය හිත ඇවිස්සෙනවා ආය තැම්පත් වෙනවා. කොච්චර සමාධිය තියෙන කෙනාට හිත ඇවිස්සෙනවා ආය තැම්පත් වෙනවා. කොච්චර සෝවාන් වෙච්ච කෙනාටත් ඇවිස්සෙනවා කියන එක නෙමෙයි මෙයා හිතන්නේ මේ මගේ සීල දුර්වලකමක් වෙන්න ඇති ඒකයි මේක ඇවිස්සෙන්නේ කියලා. ඒ අර අර අඩුපාඩුව මම කියා ගන්න. අඩුපාඩුව මගේ කියා ගන්න. අඩුපාඩුව මගේ ආත්මේ කරගන්න. ඉතින් ඒක තමයි සයිකියාට්‍රික් කියන්නේ. ඕක තමයි මානසික ලෙඩ කියලා කියන්නේ. ඉතින් එන්සා සෝවාන් වෙනවයි කියලා කියන්නේ යාට ආයෙ සැලෙන සද්ධාාවක් නැහැ. සීලය අඩුයි. ඒක වෙනම කතාවක්. නමුත් මේ දුක ඒ නිසා එන එකක් නෙවෙයි. මේක දුක. මේක දුක්ඛ සත්‍යය. මේක බුදු වුණත් බුදුරජාන් වහන්සේට පවා මේ කාය දරතේ කියන එක මේ සලායතන සම්බන්ධ දුක තියෙනවා. උන්වහන්සේ ඒව ගණන් ගන්නෑ මොකද උන්වහන්සේගේ අර මහා මේ සරුවඥතා ඥාණය නිසා ඕවද දුක් කියන්නේ. නමුත් මේ සාමාන්‍ය මනුස්සයර පුංචි තුකක් ආපුවාම එයා අල්ලපු ගෙදරටත් බැනලා ආණ්ඩුවටත් බැනලා වැස්සටත් බැනලා දොස්තරටත් බැනලා මේ අනුන්ට හේතු කරන්න හදනවනේ මේ දුක. ඒ මොකද හේතුව සීලය හොඳ නැහැ. වෙන මොනක්වත් නෙමෙයි. සීලය හොඳ නැහැ. ඉතින් ඒ සීලේ නැති බුද්ධ ධර්මක අද බටහිර තියෙන්නේ. එතකොට පේනවා මේ ඔපරේෂන් එකක් කරන්න හදනවා ඔපරේෂන් තියටර් එක ඩිස්ඉන්ෆෙක්ට් කරලා නැහැ. ජීවාණු වර්ධනය කරලා නැහැ. හොඳම දොස්තර කෙනෙක් ඉන්නවා. හොඳ උපකරණක් තියෙනවා. නමුත් ලෙඩා සී නැති කරලා තියෙනවා නමුත් ජීවාණුහරණය කරලා නැහැ. ඒකෝට කැපුවට පස්සේ පටකොලට මොකද වෙන්නේ? අලුතෙන් සම්පූර්ණ විස බීජ එන්න පටන් ගන්නවා. ඉතින් නිසා පටන් ගන්නකොට සීලේ තියෙන්න ඕනේ කියලා කියන්නේ නැහැ. මාත් කියන්නේ නැහැ. මොකද මම පටන් ගන්නකොට තිබුණෙත් නැහැ. දැනටත් මේ අංග සම්පූර්ණ සීලයක් අතව කතා කරනවා නෙවෙයි. එදාට වැඩිය අද නම් විශාල වෙනසක් තියෙනවා. සීලේක අවශ්‍යතාවය තියෙනවා. ওই ටිකවත් තේරෙන්නේ නැහැ යෝගාවචරයට. එයා හිතන්නේ මේ සතිය වඩනකොට ඔක්කොම හරියයි කියලා නෑ සතිය වඩනකම දඬුවඩුව තද කරන්න ඕන. තද කරන ගමන් තමයි සතිය වඩන්න ඕන. එතන එතන බල්ල කට්ටේ අල්ල ගන්න ඕන. පන්තිල් ලකිනවනම් ආජීවට්ටම සීලය රකින්න. ආජීවට්ටම සීලය රකින්නවනම් අට සීල් රකින්න. අට සීල් පුළුවන් නම් නව සීල් රකින්න. නව සීල් පුළුවන් නම් දස සීල් වෙන්න. ඒක පුළුවන් නම් සාමනීර වෙන්න. ඒක පුළුවන් නම් උපසම්පදා වෙන්න. එමෙතම එක තැනකම ටැග් ගහනවා නම් මොකද්දෝ පරහක් තියෙනවා. මොකද්දෝ පරහක් තියෙනවා. මොකද ශාසනයක් තියෙනවනේ. මෙහෙම ශාසනය ඇතුලේ තියෙන දුස්සීල එක වෙනම කතාවක්. එතන මේ සංඝ ශාසනය ඇතුළතත්. නමුත් ඒ අතරතුර යන්න පුළුවන් කියන එක තමයි අවුරුදු 30න් පස්සේ මට වැටහුනේ. ඔය පිස්සු පිහට්ටෝ දිහා බල බල ඉන්න එපා, නිගන්ඨෝ දිහා බල බල ඉන්න එපා, අචේලකෝ දිහා බල බල ඉන්න එපා, ඒකසාටකෝ දිහා බලන ඉන්න එපා, ඔය ඉන්දියාගෙන සාමිවරු ගැන බලන්න යන්න එපා. භාවනා කරන සතියින් ඉන්න කෙනෙක් දිහා බලන්න. තාම බෑනේ ලංකාවට ඒක කරන්න. දැන් වුණත් සාමි කෙනෙක් එනවයි කිව්වොත් ඔන්න ගෑනුන්ට ළමයි හම්බ වෙනවා තැපැල් මාර්ගේ. අපිටත් කියනවා ඒ වගේ කෙනෙක් වැඳලා ආශිර්වාද ගත්තොත් නරකද මේ නිස්සරණමනේ ජීවුන කරන්න පුළුවන් වෙන්නේ නේද සතිපාසල ජීවුන කරන්න පුළුවන් වෙන්නේ නේද ඔබ වහන්සේලාටත් ටිකක් කමටහන් සුද්ධ කරන්න පුළුවන් වෙයිද නේද කියලා අපිටත් මේ සාමිවරු පිළිබඳව ගුරු ගුරු ගැන පිළිබඳව කතා කරන්න හදන මේ සරුවච්චන් වහන්සේ ඉදිරිපිට සංඝයා දෙන වැඩි ආදර්ශය ඉතින් ඒක නිසා ඒ වැරදි කරන්නන්ට හරි කියනකොට ඒක සරුවච්චන් වහන්සේට කරන නිග්‍රහයක් නේ. ඒකට සරුවච්චන්සේ කිපෙන්නේ නැතුව තමයි කියන්නේ මහරජ සිල්වතෙක් අඳුරා ගන්න නම් ඇසුරෙන්මයි. තැපැල් මාර්ගයෙන්වත් ෆොටෝ එකක් එවලවත් zoom ත්‍රාක්ෂණය හරහා සම්බන්ධ වෙලාවත් කරන්න බෑ. ඇසුරෙන් මොකද්ද වතපිලිවෙත? වෙන මොකක්වත් නැහැ. සත් මේ සීලය කියලා කියන්නේ ඒ වත්ත සම්ප වත්ත සම්පන්නයෙක් වෙන්න කියලා ලොකු සංසය ලියනවා. ඒ සමහරවිට බෑ වත් සම්පන්න වීම බාල්දු වීමක්. එහෙම කාටවත් අපිට මේ මේ මොනවාද මේ ගොම්පසල්ලන්න බෑ. අපිට කෙලින්ම විපස්සනාට යන්න බැරිද? කෙලින්ම ඥාණය ගන්න බැරිද? කෙලින්ම සතිය ගන්න බැරිද? ගන්න පුළුවන්. දරන්නේ. පල්ල නැති මල්ල වගේ. ඉතින් සීලයේමයි කෙනෙක්ගේ පෞරුෂත්වය. එහෙම නැත්නම් සෝවාන් මාර්ගය ඒ වගේම මේ සුපතිත්ත්‍ිත ගතිය එන ඕන සමාජයක හිදෙන්න පුළුවන්. ඒක වුණත් සරුවචාන්සේ සඳහන් කරනවා අද්දුනා දීගේන අද්දුනා න ඉතරං මේ හදිසිය දැක්කට මෙයා සිල්වතෙක් කියනවා වෙනුවට ඇසුර පාත්තන්න ගොඩක් අය. ඉතින් ඒක සම්බන්ධව ඔය මන් නම් සඳහන් කරපු හැම ස්වාමීන් වහන්සේ නමක්ම තමන් වහන්සේගේ ජීවිත කාලය තුල දේශනා කරලා තියෙනවා මම කොහොමද කෙනෙක් බාරගන්නේ කියලා. මම යර්ථි භාවනා කරලා තියෙනවා වෙන මොනකින්ක කරලත් කරා කියන්නේ ඔය හුඟක් දිග ලියුම් එවලා මට මෙහෙමයි යටේ මෙහෙමයි කියලා බොහෝ දෙනා කතා කරන එක මන් දොස්සාය කරන්න වටින්නේ නැහැ. නමුත් මයිත් එක්ක භාවනා කරලා නැත්තම් කොහොමයි කියන්නේ? ෆොටෝ එකක් කිව්ව පළියෙන් කොහොමද කියන්නේ? ඇඟිලි සලකන වෙනුවට කොහොමද කියන්නේ? પાස්පෝර්ට් එක ගෙවුවට කොහොමද කියන්නේ? කියන්න බෑ. ප්‍රතික්ෂේප කරන්නත් එපා, බාර ගන්නත් එපා. ඇසුරෙන්මයි. ඉතින් ඇසුරෙදිත් ඒකේ නාමයේ ඇසුර කරන අතරතුර මේ භාවනා කරන්නේ අපේ ඇසුර තියෙන එහෙම නැතුව මේ හැන්දාට එකතු වෙලා බියර් එකක් බොණ්ඩාරි නැත්නම් බෝක්කු කටක් උඩ ඉඳන් බීඩි බීඩින්ද නෙවෙයිනේ ඇසුර කියන්නේ මේක. භාවනා කරනකොට බලද්දී මෙයාට නිතිපතා කාලසටහන කරන්න පුළුවන්ද කියලා. එච්චරයි. එච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. කාට හරි බැරි නම් මම කියනවා නිසනවනේ ඉන්න අපට මේ ඥානාරාම ස්වාමීන් ඇති කරපු කාලසටහන කරගන්න බැරි නම් මොන ಗುಣ තිබ්බත් මං කියන්නේ නුගුණේ කියලා. නුගුණේ කියලා කියන්නේ ඒගොල්ලෝ උඩාතුලින් යන්න හදනවා. නැත්තම් ඉන්ටර්කූලර් වලින් යන්න හදනවා. හයිවේ එකේ යන්න හදනවා. එදිනදා වතපිලියොත දන්නේ නැහැ. ඒකෙන් පේනවා අපි ඔක්කොම පැවිදුනාට පස්සේ එකම පවුලේ කළ යුතු කාරණා ටික සේරම ඔක්කොම කරන්න. මේ බුදුරජාන් වහන්සේ කළ යුත්ත නෙමෙයි වත කියන්නේ. අපි බුදුරජාන් වහන්සේට කරන ගෞරවයට අපි මේ වත සපේනවා. මේ වත සපයීම කෙරෙන්නේ නැත්නම් ওই භාවනා කිරීම පමණින් ඒ කරන්න අමාරුයි. වෙනස් අනිත් එක තමයි භාවනා හරියට කරනවා මොන වතක් කරත් හිත කැඩෙන්නේ නැහැ. වත හිල් වෙන්නේ නැහැ. වත හිල් වෙලා ඉන්න අයට භාවනා කරන්නත් බෑ. මොකද හැම වැඩක්ම කරදරයක් වෙලා. එහෙනම් අපි මේ අනුන්ට පහඳිනවා. අනුන්ට කම්පුරනවා. අපි කවදා හරි මොනක්වත් නැතුව හිටියොත් නම් මට පැය 24ක් භාවනා කරන්න පුළුවන් කියනවා. මම දන්නවා ෂුවර් ෂුවර් වන්න නැත්තම් පුදිය ගන්න. වතේ පිළිවෙතේ තමයි මේක තියෙන. ඒ නිසා සති සම්පජඤ්ඤං කෝ භික්කවේ අසති සති සම්පජඤ්ඤං විපන්නස්ස හතෝපනිසං හෝති හිරොත්තප්පං. යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤ දෙක නැතිනම් සිහි බුද්ධිය නැත්තම් එයාට බය ලැජ්ජාව පහළ වෙන්න හේතුපාදක කාරණාවක් නැහැ කියලා බුදුහාමුදුරු සඳහන් කරනවා. ඌ ලැජ්ජ බය නැති මිනිසෙයි. අද නැත්තේ ලැජ්ජ බය නෙවෙයි නැත්තේ සත්‍යය සම්පජඤ්ඤයයි. සත්‍යය සම්පජඤ්ඤයයි නැත්තම් ඒ මිනිසෙකින් ආය ගණ්ඩ දෙයක් නැහැට මොන තරම් සාහිතික තියෙන්න පුළුවන්. ඕන තරම් වස්තු භෝග තියෙන්න පුළුවන්. ඕන තරම් ගෝල බාලයෝ ඉන්න පුළුවන්. ඕන තරම් ලාභ සත්කාර ලැබෙන්න පුළුවන්. නමුත් සති සම්පජඤ්ඤේ නැත්තම් මිනිහා ගාව බයලජ්ජ පිහිටන්න විදිහක් නැහැ. මොකද බයලජ්ජා පිහිටන පදනම වෙලා තියෙන්නේ සති සම්පජඤ්ඤේ. නිසා පටන් ගන්න වෙලාවදී අපිට සීලය නැති වුණත් සති සම්පජඤ්ඤේ නැති වුණත් මේක වඩ아가න යනකොට ඒව වැඩෙන ගතිය Tamanට වැඩි ළඟ ඉන්න අයටයි තේරෙන්නේ. ඔය සීලයේ කියන බයලජ්ජාවේ තියෙන ගතිය තමයි සත්‍ය සම්පජාඤ්ඤණ ඇතුලෙන් දැනනවා කියලා තැහැගිනේ. නමුත් ඒක පිටතට විහිදෙන සුවඳ තමයි එයා බයලජ්ජා දෙක පිහිටනවා. මේ බයලජ්ජා දෙක පිහිටියාට පස්සේ හරියට ගෙට වෙච්ච කෙල්ලෙක් වාගේ. පුරුෂාන්තරයට යන්නේ නැහැ. මොනම දෙයක් හරි කරන්න ඉස්සලා කායෙන් හරි අහනවා. ලැජ්ජී කුක්කුච්චක කියන නම තියෙනවා. ඒ වගේම අලංකාතුන් අලං සංවිධාතුන් යමක් කරන්න පුළුවන් හැකියාවක් යාට තියෙනවා. යමක් කරන වැඩේ සංවිධානය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ මොකද එයා කරන්නේ සති සම්පජඤ්ඤය යුක්තව බයලජ්‍ය ඇතුව. මේ මහානකමට ගැළපෙන දේ විතරයි. අනිතිකට අත දාන්න යන්නේ ගිහිල්ලා ඔලොමලකම් කරන්න යන්නේ. ඒකට කියන්නේ ප්‍රගල්බ කියලා. අප්පගබ්බෝ කියලා වචනක් තියෙන ප්‍රගල්බ නැහැ. නානතොටට ගියාම වැඩි හිටියෙක් ඉන්නවද කියලා බලන්න දැනගන්න ඕනේ. පාත්‍ර පුච්චන දන්න ගියාම වැඩි හිටියෙක් කියනවා කියලා දැනගන්න ඕනේ. අඩු ගානේ ජනේලයක් වහන්න ඉස්සලා විදුලි ස්විච් එක දාන්න ඉස්සලා වැඩි හිටියෙක් කියනවනම් අහන්න ඕනේ. එහෙම නැතුව වැඩි හිටියා මෙහෙම හොඳ ඇති කියලා කරන වැඩවලදී පේනවා මේ මිනිස්සයා තමන්ගේ සැප පහසුවයි බලන්නේ වැඩි හිටියාගේ සැප පහසුව නෙවෙයි. ඒ වෙලාවට වැඩි හිටියක් කියන්නත් පුළුවන් නොකියන්නත් පුළුවන්. කියනවනම් හොඳ ජෙනරසේ වැඩි හිටියා. මොකද දෙනෙක් කියන්නේ මොකද හේතුව මේ මිනිස්සු කරන්නේ ඔලවල නැති වැඩ. ඒවා අහලා බැලලා කරන්න ඕනේ වැඩනේ. ඒක තේරෙන්නේ emotional intelligence වලින්. මෙතන ටිකක් සැර වැඩි. ෆෑන් එකකුත් තියෙනවා. දාන්න ඉස්සලා හිතනවා අහන්න ඕනේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ රශ්නේ වගේ තියෙන නිසා අපි ෆෑන් එක දාගමුද? ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ඔයාට ඕන නම් දාගන්න මට එපා. එහෙම නැත්නම් මම දැනෙන්නේ හිටියේ නැහැ ෆෑන් නැත්තුන කියලා දාන්න. ස්වාමීන් වහන්සේ මෙතන ජනේල ඇරියොත් හොඳයි. මේක දවල්ට එතකොට සීතල වෙනවා රැයට රත් වෙනවා පාත කවුළු උෂ්ණ කාලෙට දවල් වලින්ද රැයට වහන්න ශීත කාලෙට අනිත් පැත්තට ඉතින් ඒක ඒ කෙනාට ඒ කරන්න ඒ කෙනා අහන්න නැතුව කෙරුවොත් ප්‍රගල්බයි කියලා කියන්නේ ඔලොමල නැහැ මොකද සති සම්පජාඤ්ඤය නැහැ. මොකද ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් නැහැ. මේ කෙනෙක් තව මොකේකට හරි පෙළඹෙන්නේ මම පෙළඹෙන දාටම තමයි. රස්නේ ඉන්නකොට එහෙම නැට යන්න හිතෙනවා. පිපාසයේ ඉනකොට වතුට්ටියක් බොන්න හිතෙනවා. නමුත් ආරාධනාවකින් තොරව කරන්න එපා. අහන්න නැතුව කරන්න එපා. තිබ්බට පස්සේ අරගෙන බොනවා නම් කවුරුවගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් පිළිගන්නන්න ඉස්සෙල්ලා අවසර ගන්න ඕනේ. දැන් අපිත් අවසර ගන්නවා මේකේ හැංගීමකින් නෙවෙයි අවසර ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ කියලා නේ අපි ළඟට යන්නේ ඔය. මේ මොකේද මේ අවසරය ගත්තේ කියන එක දන්නේ නැනේ. අවසරයි ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ වතුර එකක් පිළිගන්නවා. අවසරයි ශාංශ දාන ටිකක් පිළිගන්නේ. සේරම ඇත්තටම දාන කියන්නේ හම්බකල යුක්තක් නේ. ඒක උනත් දෙන්න ඉස්සලා අවසර ගන්න නම් අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් සංගේ සහකම්පනේ තේරුම් ගන්න ඒක හැමෝටම නෑ. සමාජික ජීවත් වෙනකොට සමාජ මට්ටම තීන්දුව කරන්නේ අමනයාගෙන්. ඒ ඒ ලකුණු වල අඩුම කෙනාගෙන් තමයි මේ සමාජයේ තීන්දුව වෙන්නේ. කොච්චර උසස් කෙනෙක් හිටියත් එයා කරබනේ ඉන්නවා මේ අමනයානේ පැනලා දෙන්නේ. ඌ නටලා ඔක්කොම ගා ගන්නවා. ඉතින් අපි සතිපාසලේ තියෙන හොඳ ලස්සන සාමූහික ක්‍රීඩා එක අමනෙක් හිටියොත් රට හිනස්සන වැඩ කරනවා. හැංගීමක් නැහැ. ඉතින් එයාට බැනලා වැඩක් නැහැ. අපි තේරුම් ගන්න ඕන සමාජය කියන්නේ මෙහෙමයි. මේ අපි ගමනක් යනවා නම් පයින් යන ගමනක් කියන්නකෝ. අඩුවෙම යන්නේ කානේ ගමන තීන්දුව කරන්නේ. වැඩියෙන් යන අයට හිමීට යන්න පුළුවන්. අර අඩුවෙන් යන්න බෑනේ. ඉතින් සෙනගක් එක්ක යනකොට බාලයා තමයි ගමන තීන්දුව කරන්නේ. නැද්දකින් නොපතම් නොදෝමකින් ගමනක් යනකොට කවුරු පේන දෙයක් අහලක නැත්තම් Tamange මට්ටම් ධම්මට්ටම් අර ගොල්ලේ යන්න දෙන්නේ නැහැ එහෙම කොහොම හරි එනවා කඩමලු බැඳගෙන ඉන්නම් ස්වාංශ අපිත් එක්ක යන්නේ. තේරෙනවා මේ මනුස්සයා එනයක්. මේ මනුස්සයා විලංගුවක්. බෑ කරන්න බෑ. ඉතින් ඒකට බේරෙන්නේ නිකන් හරි තරහින් කතා කරනවා වගේ. තනියම නිකන් යන්න හදනවා වගේ. ඉතින් ඒ කියන්නේ සති සම්පජඤ්ඤය ඒ කියන්නේ emotional intelligence ඒ කියන්නේ ප්‍රකාශිත ධර්මයේ තියෙන බයලජ්‍ය දෙක. බයලජ්‍ය දෙක නැත්තම් හිරොත්තප්පම් බිකවේ අසති හිරොත්තප්පම් විපන්නස හතුබනිසං හෝති ඉන්දිය සංවරෝ. යාට තමන්ගේ ඇහැ පාලනය කරගන්න තේරෙන්නේ කන නාසය දිව කය කාටවත් එච්චර නම් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මොකද ඇතුළත බ්‍රේක් නැහැ. බයලජ්‍ය දෙක නැහැ. පවට බයක්, පවට ලැජ්ජාවක් නැහැ. ඔලොමලකම තියෙනවා. ඒකට උදාහරණයක් දෙන්නේ මේ රජුරෝ නිදා ගන්නවා තමන්ගේ යාළු වඳුරට කඩුව දීලා. මේ රජුරෝ එයාගේ මැස්සෙක් වහපුවාම අර උදෑයට බදලා කෙලිනවා මැස්ස යනවා රජුරෝ දෙකට යනවා. ඉතින් අපි කඩුව දීලා තියෙන්නේ වඳුරකට කියලා අයින්ස්ටයින් තුමයි තමයි කිව්වේ. අද තියෙන තාක්ෂණය ඉතාම කැපෙන කඩුවක් දීලා තියෙන වඳුරක කිසිම බයලජ්ජාවක් නැහැ විද්‍යාඥයා කියන සතාට. හරිම අමන જાතියක් විද්‍යාඥයෝ කියලා. ඒගොල්ලෝ හිතනවා ඔක්කොම දන්නවා. හරි පිළිවෙලට කෙරුවොත් පොතේ හරි කියලා. නමුත් දැලිපිය දීලා තියෙන්නේ අමනේකට අද. රාජ්‍ය තන්ත්‍රය දීලා තියෙන්නේ රාජ්‍ය අමනයන්ට. ආර්ථිකේ බාල තියලා බාල දීලා තියෙන්නේ අමනයන්ට. සමාජ තන්ත්‍රේ බාල දීලා තියෙන්නේ අමනයන්ට. ඒකයි බුදුජානක කියන්නේ ඕක හදන්න යන්න එපා. උඹ කැලේකට ඵලයන් අරණ්‍යගත වයන් රුක්ක මූලගත වයන් උඹේ සීලය හදාගනි. අවුරුදු 30 වෙනකම් හිතුවේ හදන්නත් බැරි වෙයි කියලා. මටවත්. මම තාමත් ඒකයි ඔය ධම්මික හඳුන්වන්න ගරු කරන්නේ එහෙව් හිටපු මං වගේ කෙනෙකුට කියලා දුන්නා ඒක බල බල හිතුවත් හරියන්නේ නැහැ. මෛත්‍රී බුදුදහම ශාසනය આવත් ඔච්චරයි. ඔබ දැන් පටන් ගනි. බලපෑම බලපඹට වෙන දේ. ඔබට ඕන වෙලාවක එදාට පැවිදෙන්න පුළුවන් වෙයි. දැන් හදිසියෙන් එපා. ඉතින් මේ බයලජ්ජා දෙක තියෙන කෙනාට තමයි ඉන්ද්‍රිය සංවර තියෙන්නේ. අනික් කෙනා ඇත්තටම කරුණාව තියෙනවා ප්‍රඥාව නැහැ. හරියට අනුන් ගැන කටයුතු කරනවා. කරන හරියක් කියන්නේ අමනකම්. Tamange වට්ටමින් අනුන් හිතනවා. එහෙම බෑ. වැඩිහිටියත් එක්ක වැඩ කරනකොට සත්පුරුෂයත් එක්ක වැඩ කරනකොට කොච්චර කෙරුවත් Taman අද ඉපදිච්ච බබෙක් වගේ අහලා කරන්න ඉගෙන ගන්න ඕන. මට මේ දේ කරන්න හිතෙනවා මම මේ දේ කරන්න බලාපොරොත්තු වෙනවා මම මේ ඔබ වහන්සේ මේ කරනවා ඇහුවයි කියලා කවදාකවත් අපරාධයක් වෙන්නේ නැහැ විමසුවයි කෙනෙක් යානම් නරකාදී මට හොඳයි එහිම යනු වෙනතක නැදී කියලා මේ මුනිදාස කුමාරතුංග ලියලා තියෙනවා ඕනම දෙයක් කරන්න ඉස්සලා විමසනවා ඉතින් අර එක්කෙනෙක් එක්කම දිගට වැඩ කරන වෙලාවට අපි වතකට සම්බන්ධ වෙනකොට ආයෙ විමසන්න ඕනේ නැහැ මේ වෙලාවේ බුද්ධ පූජා මේ වෙලාවේ දානි මේ වෙලාවේ පින්නපා ඒ ටික ඉතින් සෙට් මෙනු එකේනේ තියෙන්නේ. ඒකට හරි ලේසි. බඩු ටික මෙතන වෙලාවට වැඩේ කරනවා. අනික් වැඩ කරන හැම වෙලාවෙම අපි විමසන නිසා ඒ හැම තැනකදීම අනික් තැන් වලට වැඩිය කෙලෙස් උපදිනවා. ඒ කෙලෙස් අඩු කරන ක්‍රමය තමයි ඉන්දිය සංවරය නැත්තම් මේ වැඩක් කරන්න ඉස්සෙල්ලා දන්න දේ වුණත් නැත්තම් Tamange වස්තුව කාට හරි දෙන වෙලාවක වුණත් ඒ අහලා දෙන්න ඕනේ. දැන් අපි තව දවස් කීපෙකින් අපි පවාරණය කරනවා. මේ පවාරණය කරනකොට අපි ළඟ ඉන්න සංඝයාට පවරනවා. අනේ මම ඇතින් ඇහිමෙන් දැකීමෙන් හිතීමෙන් වැරද්දක් වුණා නම් මට කියන්න. ඒක තමයි මේ ඉන්දියා සංවරයට අපි දෙන පැවරුම. ගිහියෙකුට කවදාකවත් දෙන්න බෑනේ. මොකද ගිහිය දන්නවා ගොඩාක් වහගෙන ජීවත් වෙන්නේ. තියෙන දේවත් හෙලි කරන්න කැමති නෑනේ. නෝ පැවිද්දු ගාවත් පවු නැත්තේ නෑ. පැවිදි පැවිදි සමාජයට ගරු කරලා සාමාන්‍ය වැරද්දක් තිබුණාට පවා මේ පවර්ණ ඨපණය කරන්නේ ඉස්සරහට හැදියන් කියලා කතා කරලා දෙනවා. ඉතින් මේකයි මේකයි සංස්කෘතිය කියන්නේ මේකයි ශිෂ්ටත්වය කියලා කියන්නේ. ශිෂ්ටාචාරය කියන්නේ ඉතින් ඒකට ඉන්දිය සංවරය පිළිබඳව දැනගන්න ඕන දැනට අපේ හිඳුරන් එච්චර පිරිසිදු නෑ සංවර නෑ. ඒ මොකද බයලජ්ජ නෑ. ඒ මොකද සත්‍ය සම්පජඤ්ඤේ නෑ. ඒ විදිහට ඉන්දිය සංගරම්භික වේසති ඉන්දිය සංගරම්භේ පන්නත හතුගනි සංඝෝති ශීලං. ඉන්ද්‍ර සංගර නැති කෙනාට කොච්චර කැමතිනම් සීලය රකින්න බෑ. ලෝකෙට මවාපෑම කෙරුවට අබ්බන්තරන් තේ ගහනම් බාහිරක් පරිමජ්ජසී. ඇතුළත කොච්චර දෝ කෙලස් තියාන බාහිරේ උපමට්ටම් කරගෙන ඉන්නවා. අද ධම්මපදයේ ගාතාවත් ඒක තමයි අපි මේ බණහන්ට පොඩ්ඩකට ඉස්සලා ප්‍රකාශයටපත් උනේ. ওই බාහිරේ තියෙන සෝබන වලින් දැක්ක පමණින් කායවත් සිල් කියන්න බෑ. ඒ නිසා දොහෝ කල් ඇසුරු කිරීමෙන් තමයි කාටරි කරන්න ඕනේ ඒ Taman ඊට වැඩි සීලක හිටියොත් විතරයි. නැත්තම් දන්නේ නැති කෙනෙකුට බෑ. ඉතින් කොසල් රජුරන්ට මනින්න බෑ. මොකද අමු කාමභෝගී පුදුමාකාර අධ්‍යවසත කරන ලාමාලා ගන්ධ විලේපන පවර්තනවා. බුදුරජාණන්සේ නිතර ඇසුරු කරනවා. රාජ්‍ය තන්ත්‍රයේ උෂ්ණ නිසා. නමුත් බුදුහාමුදුරුවෝ ඉස්සරහම කියනවා මෙන්න රහතන් වහන්සේලා ස්වාමීන් වහන්සේ. මෙන්න රහත් මගට පිළිපං කට්ටිය කියලා බුදුසජාණන් වහන්සේට අඟ පෙන්වන්න හදනවා. බුදුසජාණන් සඳහන් කළා තියෙනවා ගා කල් ගිහිලා තමයි සිල්වතා වුණත් දැනගන්න පුළුවන් වෙන්නේ ඇසුරෙන් පමණයි. මානසිකරෝතා නෝ අමනසිකරෝතා මේ වැඩේ කරන්නේ කල්පනා කළාද නැද්ද කියලා <clears throat> වැඩේ කරනකොටයි කියන්න පුළුවන්. මොන දක්ෂයෙන් අතෙක් වුණත් Tamange ශිල්පේ වර්ධින්න ඉඩ තියෙනවා. මොන අදක්ෂයෙක් වුණත් හරියට කරන්න පුළුවන් ඒ වැඩේට හිතගත යොදලා කරනවා. වමතින් කරනවා නම් ආවට ගියාට කරනවා නම් එන ඉතින් අසත්‍ය සම්පජඤ්ඤය අන්දිද සංවරේ නෑ බයලජ්ජාව නෑ ඉතින් සීලයක් රැකෙන්න බෑ නිසා මානසිකරෝතා අමනසිකරෝතා කියන එක පන්තිවල ළමයින්ට පුගන්නන ගුරුවරයාට තේරෙනවලු මේ ළමයා ඉගෙන ගන්නවද නැත්නම් වටපිට බලනවද කියලා. මේ ළමයා අතපය හොල්ලොල්ලා ඉන්නවද? ජනේලෙන් එළිය පැත්ත බලනවද? පිටින් එන සද්ද වලට කන් දීගෙන ඉන්නවද? කාටද කොනිට කොනිට ඉන්නවද? උඩ බල බල ඉන්නවද? විම් බල බල ඉන්නවද කියලා කාරණා 12ක් අඳුනගෙන තියෙනවා ඇමරිකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ. ඒ ටීචර් දැක්කොත් මේ ළමයා අතපය හොල්ල හොල්ලා ඉන්නවා. ජනේලෙන් පිට බලනවා. කාට හරි කොනිටනවා. එහෙම ලකුණු කොච්චර දෝ ගන්නක් තියෙනවා නම් එයාට හයිපර් ටෙන්ෂන් කියලා ලේබල් එකක් ගන්නවා. ඊට පස්සේ එයාට රැටලින් කියලා එන්සයිම් එකක් දෙන්න ඕනේ. දීපු ගමන් ඒ ළමයා හේම හේ බානවා. ඉතින් ඒ ළමයිගේ පණි තාත්තට පණි ඉර කරනවා අම්මට පණි ඉර කරනවා මේ ළමයාට මෙහෙම ලකුණු 10ක් තියෙනවා. අපි අඳුරගත්ත ලකුණු මෙච්චර ලකුණු තියෙනවා. ඒ කියන්නේ ළමයාට සාමාන්‍ය පිසු පන්ති තියාගන්න බෙහෙත් දෙන්න ඕනේ. ඉතින් ඒ ළමයාගේ ජීවිතය ඉවරයි ඊට පස්සේ. අර නිර්මාණශීලීත්වයේ දඟකාරකම් මොකුත් නැතුව ඔහේ ඉන්න සොම්බි වෙලා ඉන්නවා. ඒකට විරුද්ධ වුණොත් දෙමාපියෝ දෙන්න සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවලු. මේක තමයි අද ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකෙන් කරන සෙල්ලම. ඉතින් ළමයින්ගේ තියෙන අර නැවුම් ගති ශේයම අයින් කර ගන්නවා. ඒකට ඒ කරුණු 10 හොයාලා බැලුවොත් ඒ කරුණු 10 හම්බ වුණාට පස්සේ පන්තියේ ළමයින්ගෙන් 110කට ඒක තියෙනවා නම් ටීචර්ට පඩියේ 110කින් වැඩි වෙනවා. මගේ පන්තියේ ළමයි 30ක් ඉන්නවා. තුන් දෙනෙකුට හයිපර් ටෙන්ෂන් තියෙනවා නම් ටීචර් ලකුණු පඩිය 110ක් වැඩි වෙනවා. ඒක කොම්පැනියට 3 දෙනෙක් ලෙඩ්ඩු හම්බ වෙනවා. දෙමාපියොත් හම්බ වෙනවා. පන්ති ඉස්කෝලේ තියෙන පන්ති වලින් 110කට වැඩිය ටීචර්ස්ලට මේ පඩිය හම්බ වෙනවා ලොකු සර්ට 110ක් පඩිය වැඩි වෙනවා. ඉතින් ඉස්කෝලේකට ළමයෙක් යවනවා කියලා කියන්නේ දෙමාපියෝ ඉතින් බාර දීලා යනවා. පුංචි පන්ති වල හැබෑම උරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්ම පාසල් ගෙනවිත් ඇරලුවෝ ඒ පොඩි උන්ගේ දෙමාපියෝ. ඒගොල්ලන්ට හිතේ වැඳලා ඉවරයි. ඇන්දර පස්සේ අර ඉස්කෝල ලොකු සර් හරි ආසයි ළමයින්ට අර වගේ ලකුණු තියනවාද කියලා බලන්න. ඒකට මේ සතිය උගන්නපන්. එළමෙට සති ක්‍රීඩා කියලා දීපන්. එළමෙට කැමැති මොන්ටිසෝරි පාඩමක් කියලා ඒක නෙමෙයි කරන්නේ. එළමෙට රැටලින් දෙන එක තමයි ක්‍රමය. ඉතින් ඒ වගේ අධ්‍යාපන ක්‍රමයක මේ සුබ සේවාවක්ද සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් වෙල් බීන් එකක්ද කරන්නේ එහෙම නැත්නම් මේ කාගේදෝ න්‍යායපත්‍යක්ද ක්‍රියාත්මක කරන්න කියලා බැලුවොත් පිස්සන් කොටුවකයි පන්ති කාමරයකයි එදයි අදයි කිසිම වෙනසක් වෙලා නැහැ පිස්සු ටිකක් දාපුවම පිස්සන් කොටුව කියලා අපි කියන්නේ පිස්සු ආට්ටු තියෙන්නේ ඒකයි පන්තික අනිත් ඔක්කොම ලෝකෙ වෙනස් වෙලාලු මේ දෙක වෙනස් වෙලා නැහැ ඉතින් පවුනේ අර පොඩි ළමයි ටිකනේ කොටු වෙලා තියෙන්නේ නමුත් සරුවච්චන් ආංශේ මොකද්ද කියන්නේ සරුවචාන් සඳහන් කරන ඔක්කොටම ඉස්සලා සති සම්පජාඤ්ඤය. කෝ බුද්ධ ආගමේ වචන දෙක. මොකද උනේ? ප්‍රසිල්ලන්තවයන් ඊට පස්සේ ඉන්ද්‍ර සංවර ජයාගනින් ඊට පස්සේ බයලජ්ජාව පහල කරපම් පස්සේ සති සම්පජාඤ්ඤය වඩපන් කියලා ඕක අනිත් පැත්ත හරවලානි කියලා දීලා තියෙනවා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියන නිසා ඉස්සල්ලාම සිල්වන්ත වෙන්න කියලා කුරුසෙට තියලා එන ගන්න. මේ කියන කෙනා ගාව සිල් නැහැ. ওই සිල් දෙන කෙනා ගාව සිල් නැහැ. නෝ සති සම්පජඤ්ඤය හරහා යන්න එහෙම සීලක සීමාවක් නැහෙනේ. සති සම්පජඤ්ඤය හරහා යනකොට බයලජ්ජාව, ඉන්ද්‍රිය සංවරය, සීලය හැදෙනකොට ඒ පුද්ගලයාට තියෙනවා ශාසනේ පණ තියෙනවායි කියලා. මේ කවුරුත් නලවන පිනවන එක නෙවෙයි Taman තුල වෙනසක් වෙනවාද කියලා. ඒකයි බුද්ධ ඥානසේ සඳහන් කරන්නේ සිල්වතෙක් නම් මානසිකාරත්වා අමනසිකරෝතා කියලා කරන වැඩේ යා හිතාමතා කරන්න. වැඩි නිවනට යනකොට හිතාමතා කරන්න ඒක වෙනම කතාවක් ඒක විපස්සනාව. නෝ පටන් අර ගන්නකොට මේ කියන දේ අහලා ඒ දේ පෙන්නලා මෙන්න මේමයි මට කරන්න හරිද කියලා අහලා කරනවා. කමටහන් නැරගෙන කමටහන් සුද්ධ කරගෙන යන්න ඕනේ. මට මේ කිව්වේ මේකයි මං කෙරුවේ මේමයි මට වැටුනේ මේමයි. එහෙම නැතුව කමටහන් හම්බෙච්ච පමණින් භාවනා කරපමණින් නිවන් දකින්න බෑ. මනසිකරණය කරන්න එපා. අපි ඒක තමයි මෙනෙහි කරනවායි කියලා කරන්නේ. ඒ වගේම පඤ්ඤාවතා නොදුප්පඤ්ඤතා. මේ මිනිස්සයා තමන්ගේ නිවන මය තුලමයි තියෙන්නේ කියන ප්‍රඥාවෙන්ද යන්නේ නැත්නම් මට බුදුහාමුදුරුවෝ අනුකම්පා කරાવી ගමේ පන්සලේ හාමුදුරුවෝ අනුකම්පා කරાવી මං කරෝ පින් අනුකම්පා කරાવી කියලා ප්‍රඥාවට වැඩිය කරුණාව ඉස්සර කරන කතාවක් නේ දැන් තියෙන්නේ. ඒගොල්ලොත් එක්ක ගමනක් යන්න බෑ. ඒගොල්ලෝ අනුන්ගේ ඇඟේ ගාන අය. මගේ ගැලවුම මන් තුල කියන ප්‍රඥාවට කැමති නෑ. ඒගොල්ලෝ කියන එකට අසර වැඩි. ඊට වැඩි ලේසි පිංගහ පින්දහම් කරලා මෛත්‍රී බුදුහාමරෝ ඉනකන් ඉඳලා මෛත්‍රී බුදුජානන්සේගේ එහි බිකු භාවයෙන් පැවිදි වෙලා රහත් වෙන්න ලේසි. Tamange ප්‍රඥාව නෙවෙයි ඉදිරියට ගන්න. ඉති එහෙම කෙනෙක් එක කන්දක්වත් නගින්න එපා. අල්ලිම කරදරයක් කියන කෙනෙක්. කොටින්ම කතා කරලා කියන්න තියෙන්නේ නෑ. අතට අත දෙන්නවත් යන්න එපා. කන්දක් නැගින්නවත් ගමනක් යන්නවත් ගන්න එපා. ගත්තොත් අමලි අවස්ථාවේදී කරදරේ මෙයා ඊට වැඩිය කරදරයක් වෙනවා. මොකද ප්‍රඥාව නෙවෙයි පාවිච්චි කරන්නේ. දැන් හිතන්නේ මේ මට මෙවුවා වෙන්න ඕනේ. මට මේ මේ දේවල් තියෙනවා. වෙන්න ඕනේ නම් වෙයිනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පඤ්ඤාවතෝ නොදුප්පඤ්ඤෝ. ඒකත් මේ භාවනා කරනකොට හරිම ලේසි අල්ලන්න. ඔය ස්කවුට් කැම්ප් එකක් කරනවට වැඩිය ට්‍රිප් එකක් කරනවට වැඩිය වන්දනාවක් කරනවට වැඩිය භාවනා කරනකොට හරියටම අහුවෙනවා ඒ මානසික කෙහෙල් ගහ කන්න දයන්නේ පොල් ගහ කන්න දයන්නේ කියලා. ඒක නම් මට නම් එන්න එන්න වැටෙන දේ තමයි මේ කරුණාව ගැන කතා කරන කට්ටිය ආත්මවංචාවක් කරගන්න. පඤ්ඤාවතෝ න දුප්පඤ්ඤෝ කියන එක නන ඉස්සර කරගන්නේ ප්‍රඥාව. කරුණාව ඉස්සර කරන කට්ටිය කියනවා ඕගොල්ලෝ පස්සේ බස් එකේ එන්න අපි මේක යනවා. ඒක බොහොම සුළු පිටසයි යන්නේ. ඔය කරුණාවට කිව්වොත් දහස් ගණන් එනවනම් ප්‍රඥාවට කිව්වොත් තුන් හතර දෙනා එන්නේ නැව බර වෙනකොට ගමන බාලයි. සිංච බික්කවේ ඉමං නාවං කියලා බුදුරජාණන් කියනවා මේ නැව හිස් කරපන්. ප්‍රඥාවන්ත ටික විතරක් නංගව ගනින් අනිත් උන් දාපන් මකරයන්ට මේ මිනිමෝරුන්ට මල කරදරයක්. ඉතින් ඒක හරීම ලස්සනට හරීම ලස්සනට ඥානරාම සංසය ඇහිඳා. හරියට ෆෝසෙප් එකක් දාලා වුණා. නාතඬුවක් දාලා අස්සන අවුලනවා වගේ දිග හොට තියෙන කුරුල්ලෙක් මුං ඇටයක් අවුලනවා වගේ හරියට ඥානවන්තයෝ ටික තෝරාගත්තා. සෙනග නෙවෙයි තේරුවේ. වැඩේට පුළුවන්ට මැන්නේ කොහොමද වතපිළිවෙත දුන්නා පුළුවන් නම් කරලා හිටපන් බැත්නම් ඵලයක් මේකේ පුදුම තාලෙට ඒ වතපිළිවෙත කැමති නැති අය විශ් වෙන ගතියක් තියෙනවා ඔය ප්‍රඥාවෙන් නැති අය ඉබේම විශ් වෙනවා අපිට මේ නඩුත් කියලා අපි එහෙමත් සාකච්ඡා කරනවා නමුත් ඒක ප්‍රශ්නාවක් නෑ මේකේ ධර්මතාවයක් වැඩ කරනවා ඉන්න පුළුවන්නේ Tamange නිවන් දකින්නකොට මිසක් මේ වෙන නිකන් ලාභ සත්කාර වලට ඉඳගෙන ඉන්න බෑ. ටික කාලයක් යනවා. අර ආශාවට ආවට ඉන්න බෑ. මොකද පඤ්ඤාවතෝ. ඒ වගේම මේ ආපදාසුකෝ මහරජ ථාමෝ වේජිතබ්බෝ. මේ යම් කිසි කෙනෙකුගේ ස්ථානෝචිත ප්‍රඥාව තියනවා කියලා තේරෙන්නේ ආපදාවකදී. මකට වෙච්ච ගමන් ඒකට කරන උපක්‍රමයේ තියෙනවනේ ඒකට අඬාවෝ ගන්න බලන්නකෝ මට ආපදාවක් වුණා අරයා තමයි මේ කිරුවේ ඒ කතා නෙවෙයි කරන්න ඕනේ මොකද්ද ඒකට තන්වැසිනුවන කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියනවා ඒක ආපදාවේදී විතරයි වෙන්නේ ඉතින් මේ පැවිදි ජීවිතේ ආපදා නැත්තේ නෑ අරණ්‍යයක් නඩත්තු කරනට ආපදා නැත්තේ නෑ සතිපාසලේ ආපදා නැත්තේ නෑ විශ්ව ගම්මානය තුල ආපදා නැත්තේ නෑ. අන්න එතනදී තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේකේ මන්දෝත්සාහය වෙන සීතල වෙන කෙනා මොකද්ද ඒව වගේම බලාපොරොත්තු වෙනවා මිසක්කා ඒ ශාසනය වෙනුවෙන් යමක් කැප කරන්න කැමති නෑ ආණ්ඩි කියලා කියන්නේ ආණ්ඩි හදනයි කැඳ හැලිය වගේ Tamange දාන්න තියෙන දෙ නෑ ඒ කට්ටිය කියනවා මට ආපදා වෙන්න බෑ ආපදා වෙනවා නම් ලොකු අමුතු බලා ගන්න ඕන ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ ඉන්න ඕනේ දොස්තර කෙනෙක් ඉන්න ඕනේ ඇම්බියුලන්ස් එකක් තියෙන්න ඕනේ සේ ලයින් ළඟ තියෙන්න ඕනේ ග්ලූකෝස් තියෙන්න ඕනේ කෘතිම සුවසනේ ඔක්කොම දැනගෙන ඉන්නවා. මොකද මම ආපදාවට වෙන්නේ. තිඹ ඵලයන්ක පැත්තකට මේ මේකට එන්නේ මොකටද? ප්‍රථම දාර සමිතියකට හරි ආපදා කළමනා කරන්න තරපලෙන් මෙහෙන්න එපා. මේ එනවනම් ආප්පු ගමන්ම තල්ලු කරන වතුරකට. එතකොට ගොඩ එන්න බැන්නම් අපක් බබක් ගාලා හීම් බුබුල් දාලා මැරලයි. මම ඒ දවස්වල මුගටි වගේක් හැදුවා. ඉතින් උන් අර ටිකක් කන්න පුළුවන් වෙනකොට මයිල් දෙවෙනි සැරේ එනකොට පැනලා යනවා. උන් ඊට ඉස්සෙල්ලා වතුරකට දාලා උන් එතකොට හුම්ම ගන්න බැරුව දඟනට අත දෙන්න ඕනේ. ඊට පස්සේ යත ඉඹ ඉඹ ඉන්නවලු මැරණකම්ම. ඌ ඒ යතිම තමයි වතුරට තල්ලු කරන්නේ. තල්ලු කරලා දඟනට අත දුන්නොත් ආය යන්නේ නැතිලු. හාව හදනකොට ආවත් පුළුවන් වෙච්ච ගමන් පැල්ල යනනේ. උට උණු කිරි පවන්න ඕනලු. කැලියට ගියත් ඒ උණු කිරි සුවඳ එනකොට ආය කුස්සියට එනවලු. ඒ වගේ අර ආපදාවක් දෙන්න ඕනේ උට ඊට පස්සේ තමයි හැදෙන්නේ නාශනෝ දාන්නේ හරකුන්ට. ආයෙත් පස්සේ නටන්න බෑනේ. ඉතින් ඒ වගේ මේ පැවිද්දෙත් ඒ වතපිලියත තමයි ඒ කෙනාට දෙන බහාරය. ඉතින් ඒක තාමවා තමයි තියෙන ස්ථානෝචිත ප්‍රඥාව තේරෙන්නේ ආපදාවක් ආපු වෙලාවට. ඒ නිසා පැවිද්දා සාර්ථකත් වෙන්නේ ආපදාව තුල. එනතන පැවිද්දට එනකොටම ඉන්ෂුරන්ස් එකක් දාලා වෛද්‍ය සාතිකයක් දීලා කැපකාර දායකයෙක් පත් කරලා කැපකාරයෙක් දාලා ඒ භාවනා කරන්න බැන්නම් භාවනාත් කරලා දීලා ඒක කරන්න බෑ ඒක කරන්න බෑ අපි ඔක්කොම මධ්‍යම පන්තික දරුවෝ අපි එහෙම රජපෞල් වලින් ආපු අය නෙවෙයි අපි දැනගන්න ඕනේ ඒ නිසා ආපදාවේදී දැනගන්න පුළුවන් කනක කාද සුදු කොකාද කියලා ඉගිලෙනකොට. ඒක තමයි අභාවනා කරනකොට සද්දයක් ඇහෙනකොට අපි මොකද කරන්නේ? භාවනා කරන වෙලාවක පරියන්කේ ජවිත හිතවිල්ලක් ආපුවම මොකද කරන්නේ? පරියන්කේ ඉනකොට අපිට වේදනාවක් ආපුවම මොකද කරන්න කියලා මේ ප්‍රශ්න දිහා බලන හැටියෙන් කමඨාන් වාතා ලියන හැටියෙන් කියන්න පුළුවන් මෙයා නිවනද ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් මේ භාවනා කරන්න එන්නේ මේ සද්ද වේදනා හිතවිලි නැති කරගන්නද කියලා. එහෙම තැනක් ලෝකේ නැහැ. Taman කරපු කර්ම කොහේ හිටියත් පරිසම් දෙනවා. ඒකට හැසිරෙන ආකාරයෙන් කියන්න පුළුවන් තාමය. තාමවා දල්ල පරක්කමෝ අනික්කිත දූරෝ කියන එක තේරෙනවා. ඒ වගේම සාකච්ඡාය සාකච්ඡාය කෝ මහරජ පඤ්ඤා. කෙනෙකුට මේ ප්‍රඥාව මේ කියපු දේ තේරුණාද? කමඨාන වැටහුණාද? නැවත අරමුණට හිත ගත්තද කියන එක තේරෙන්නේ ප්‍රශ්න කිරීමෙන්මයි. සාකච්ඡාවෙන්මයි. කමඨාන් සුද්ධ කිරීමෙන්මයි. ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින්මයි. ඒෂා ගුරුන් පඬිස්සවාංශ කියනවා හැමදාම පුළුවන් නම් සාකච්ඡාවක් දෙන්නයි කියලා. ඒක දැනගන්න පුළුවන් මෙයාට මූලික උපදේශයක් ලැබිලා තියෙනවද? උත්සාහ කරලා තියෙනවද? ඒ උත්සාහය වාර්තා කරන්න දන්නවද කියලා. ඉතින් අද තියෙන ඇත්තටම සෑහෙන ප්‍රමාණයකට කමටහන් ලැබිලා තියෙනවා. සෑහෙන ප්‍රදේශයක් උත්සාහ කරනවා. ඒගොල්ලෝ නමුත් කමටහන් සුද්ධ කරන්න කැමති නැහැ. සාකච්ඡාවල් නැහැ. ඉතින් ඒක නිසා නිකන් මේ පොට්ට ගොනෙක් තනකොළ කකා යනවා වගේ කකා කකා යනවා. නැත්නම් එක ස්පොට් එකක් පොට්ට ගොනේ තනකොළ කනවා වගේ කනවා. මොනවා කනවාද කියලා දන්නේ නැහැ. ඒක දැනගන්න සාකච්ඡාවෙන් තමයි කරන්නේ. ඒක නිසා මේ මහසි භාවනා ක්‍රමයේ කමඨාන් සුද්ධ කිරීම බොහොම ශීඝ්‍රයෙන් කරනවා. අපි තමයි මීතිකල තමයි ඉස්ලාම් පටන් ගත්තේ මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීම සංඝයාට තාම එහෙම කරන්නේ නැහැ සංඝයායි පුද්ගලිකව කරන්නේ අනිත් ඔක්කොගෙම කරනවා ඉතින් ඒක විශාල පිටසක් ලෝකේ ඉඳගෙන අහගෙන ඒගොල්ලෝ දන්නා යන ගමන යන කෙනායි ගමන වෙනස් ඒකට මේ gedare ඉන්නම හෝ නේවාසික වෙන්න හෝ සිල් ගන්න ඕනේ නැහැ භාවනා කරන එකනයි කට උත්තරින් අල්ලන්න පුළුවන් ඉතින් මට දැන් නම් බණ ඉවර කරන්න වෙලා. මට වෙලා තියෙන ලොකුම ලාභේ තමයි ලෝකෙ ඉන්න වෙන ඕනම කර්මස්ථානාචාරයට වැඩිය මට හැමදාම විශාල කමඨාන් වාර්තා ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා මගේ කමඨාන ඉබේම සුද්ධ වෙනවා. ඒගොල්ලෝ දන්නේත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේක මහා කරදරයක් වෙන්නයි ස්වාමීන් වහන්සේට මේ අපි මේ එක එක ඒවා ලියන එක කියලා. මම මේව කරදර කරගන්න වෙලාවලුත් තියෙනවා. බයින වෙලාවලුත් තියෙනවා. නමුත් මේ අවංකව මේ දෙන්නේ බුද්ධ ගෞරවෙන්නේ, ධර්ම ගෞරවෙන්නේ, තමන් කෙරේ භාවනාවට ගෞරවයනේ ඒක මා ඉදිරියට ඔප්පු කිරීමෙන් මගේ කමඨාන සුද්ධ වෙන බව දිවා රාත්‍රී මට මේ මේ කමඨාන සුද්ධ කරන වෙලාව විතරක් නෙවෙයි ඕනම කෙනෙක් හම්බෙලා කතා කරන වෙලාවක මට තේනවා මගේ ඡායාව මට පේනවා මගේ පිළිඹුව මට පේනවා ඒකට මම හරි උනන්දුවෙන් ගත කරන්නේ ඒක තමයි මානසිකාරය කියලා කියන්නේ මම ඒක තමයි මම මේ ප්‍රඥාව කියලා කියන්නේ ඒ තමයි තාමේ කියලා කියන්නේ කරදරයක් ආපු වෙලාවේ ඇතුලෙන් මොකක්ද දෙන උත්තරේ. ඒ වගේම සාකච්ඡායකෝ මහරජ පඤ්ඤා. ඒ නිසා මට ප්‍රඥාවන්තයෝ තේරෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ තේරිලා මයි ළඟට එනවා. එතකොට මට අර මණිකක් කපන්න ඊට වැඩිය හයිය දෙකේ පය උලන්ද මණිකෝ මැට්ටෙවිලි වට හරියන්නේ නැහැ දියමන්තිය උලන්න ඕන. ඒ වගේ අවශ්‍ය කරන්නේ දියමන්ති වට කරන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා එහෙව් ගතියක් කොසල් රජතුමාට තිබිලා නැහැ. ඒකයි අර නිගණ්ඨයින්ට වැඳලා කියන්නේ අන්තිමට බුදුරජාණන්සේ මතක් කරාට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේගේ භාෂණයේ සුභාෂිතයක් මේ හත් දෙනාම මේ හත් දෙනා තොණ්ඩයන් තුන මම විසින් මේවලද මේ ඔත්තුකාරයෝ ස්වාමීන් වහන්සේ මේගොල්ලෝ රට රාජ්‍ය වල ගිහිල්ලා මෙහෙම හැසිරিলা ඒගොල්ලෝ මට ඔත්තු දෙනවා. ඒ අනුව තමයි මම රාජ්‍ය තන්ත්‍රය පාලනය කරන්නේ. මේගොල්ලෝ ඔහොම හිටියට සම්පූර්ණ කාමභෝගී. මම මේගොල්ලන්ට ඔක්කොම දේවල් දෙනවා. ඉතින් කොසල් රජුර කොච්චර චපලද කියලා බලන්න. තමන්ම මෙහෙවපු මේ මිනිසුන්ට වැඳලා බුදුහාමුදුර ඉස්සරහා පිට බුදුජානනාංශ කතා කරලා කියන මෙන්න ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා. අද අපිට කියන කට්ටියත් ඔච්චරම තමයි. රාජ්‍ය තන්ත්‍රය කරන්න බෑ ඔය බොරුව කරන්න නැතුව. ඒ නිසා අපි රාජ්‍ය තන්ත්‍රය කරන එක පැත්තකට දාලා මේ තමන්ගේ තියෙන කෙලස් ටික දැන ගැනීම සඳහා මේ සූත්‍රයත් පාවිච්චි කරමු මේ ධර්ම දේශනාවත් පාවිච්චි කරමු කියන ආයාචනයෙන් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශිළු දෙනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා